ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසඳ අදත් මේ ඉරිදා උදේ ඔබ අපේ වාඩි වෙලා ඉන්නේ සිතිජ සංഭാෂණ සංතාගාරේ ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ අපේ සීමාවන් ඉම්ගල් සිතිජය අපි දන්නවා සිතිජයට සිතිජය කියලා කියන්නේ අපිට පේන ඉමක් තියෙනවා නමුත් ඒ තව පොඩ්ඩක් එහාටනකොට ඊම එතනින් එහාට යනවා තව සීමාවක් නැහැ හදවතේ මනසෙත් ඇත්ත වශයෙන් විතරනේ අපි හිතන්නේ සීමාවක් නැහැ අපි ඒක හිතන් අපි තේරුම් ගන්නත් බලාගත්තොත් කල්පනා කරන්න හිතුවොත් අපි සීමා දාගෙන තියෙනවා ඉතින් අපේ මේ සංഭാෂණය ඒ සීමා පිළිබඳ ප්‍රශ්න කරන එහෙම නැත්නම් ඇතුළෙන් සියුම්ව කල්පනා කරන්න පොළඹවන සාකච්ඡාවක් අද මා සමග මේ සංවාසයට පැමිණිලා ඉන්නවා අපේ ඊටාම වැඩි ළඟ හිත මිතුරෙක් ලෙන්ගත මිතුරෙක් නන්දන වීරසිංහ නන්දන වීරසිංහ කවියා ඔහු සමග කලිනුත් අපි සාකච්ඡා කරා ඔබට මතක ඇති අපිත් සමග දිගට ඉන්න මිතුරු දන්නවා නන්දන අයබෝන් අයබෝන් අදත් අපිට වෙලාවක් තියෙනවා පොඩි වෙලාවක් පොඩි කතා බහක් කරන්න. නන්දන අද අපිට ගෙපාර වගේම පොඩි වෙලාවක් තියෙනවා. අපේ කතා බහක් බෙදා හදා ගන්න. අද මොනවද ඇත්තටම අපි මම විශේෂයෙන්ම අද මගේ ඉතින් සාහිත්‍යික ප්‍රවර්ගය වෙන කාව්‍ය සම්බන්ධයෙන්ම කතනයක් කරනවා. අද අපි කතා කරන්න ඕනේ කියලා අදහස් කළේ විශේෂයෙන්ම දැන් වර්තමාන නිර්මාණ කාර්යයේදන પરම්පරාවට තව වැදගත් වෙන කරුණු ඒකක් මෙහිදී මතුවෙන්න පුළුවන් විශේෂයෙන්ම අපි අපේ බෞද්ධ සාහිත්‍ය නැත්නම් අපේ බුද්ධ චරිතය සහ ශ්‍රාවක ශ්‍රාවකයන්ගේ චරිත මේ වශයෙන් අපි මොනවද අලුතෙන් කරලා තියෙන්නේ ඒ චරිත වර්තමානයේ කැඳවන්න බැරිද ඒ බඳු චරිත විශේෂයෙන්ම බෞද්ධ සාහිත්‍යයේම චරිත පමණක් නෙවෙයි බෞද්ධ බුදුන් වහන්සේගේ චරිතයට අදාළ වන වෙනත් චරිත පමණක් නෙවෙයි ඓතිහාසික චරිත වෙන්නත් පුළුවන් ඉතින් මෙබඳු සමාජලාට මිනිස් අපේ සාමාන්‍ය මිනිස් මේ අයගේ දැනීමෙන් බැහැර තියෙන වෙනත් පුරාණෝක්ති තියෙන වෙනත් එවැනි සංසිද්ධීන් සිද්ධීන් තියෙන චරිතා සම්බන්ධ සමට ඒවා ඊතාව කැඳවනත් එකක් හරි ප්‍රයෝජනවත් වෙනවා ප්‍රයෝජනවත් වෙන පුළුවන් එහෙනම් මේ වගේ අතීත කතනයමද එහෙම නැත්නම් මේවායි අතීත ස්වභාවයම මේවා පැවතිය යුතුද මේ වර්තමානයේට ගෙනල්ලා මේ චරිත ආශ්‍රයෙන් අපිට බැරිද ත්‍රි කාලයටම සරිලා නැකිසියම් ධර්මයක් පාදා ගන්න කිසියම් කණිකාවක් ආලෝකයක් පාදා ගන්න බැරිද විශේෂයෙන්ම දැන් වේසන් වගේ විශේෂයෙන්ම සරු මේ නිසරුගෙම කාවයට පාදක වෙනවා මේ පුරාණෝක්තිය එතකොට ඒ පුරාණෝක්තිය ඇසුරෙන් තමයි තේසලියට කාව්‍යයට මේ පාඩක භූමිය සකස් කරගන්නේ. ඉතින් මේක මම හිතනවා ඉන්දියාවෙත් ඇතම් රාජකයන් වරින් වර කරලා තියෙනවා. මම හිතනවා අපිට නූතන කියන්නේ වඩාත් අධිගත කාව්‍ය ධර්ම අසුරු කරමින් මේ කාර්ය කරනවා නම් විශේෂයෙන්ම අපි විශේෂයෙන්ම චින්තාව අපේ වචන වලින් මේ ඒ චරිතය පුරවා දැමීම නෙවෙයි අපි කරන්නේ. අපි මෙතක් කළේ එහෙමයි. ඒක ඉතින් මම පොඩ්ඩක් බාධා කරන්න නැත්නම් මම නන්දනක් දන්නා මම මොකක් කරේ මේ පැරණි කියන්නේ නූතන රුසියන් කවිය අධ්‍යයනය කරන කෙනෙක්. මේ දවස්වල අවසාන මේ මොහොතේ ඉන්නේ කවි පොතක් පළ කරන්න. දැන් ඔබ කියනකොට මට හොඳට මේක පැහැදිලි. දැන් ඒ රුසියානු කවියෝ දැන් මේ තම විශිෂ්ටම ශ්‍රේෂ්ඨම කවියෝ 20 වෙනි සතවර්ෂයේ මුල් භාගයේ ඒගොල්ලන්ගේ පිටපස්සේ තියෙනවා ඔවුන්ගේ ආධ්‍යාත්මික සම්ප්‍රදායට අයිති දේවල් කියන්නේ චරිතද සිද්ධි ආදී තියෙනවා. එතකොට ඒ ඒ කවිවල මම කියන්නේ බොරිස් පැස්ටනක් හරි අක්මාතව හරි මරිනා ස්වෙතව නැත්නම් තරකොස්කගේ පියා අර්සින තරකොස්කව තේරුම් ගන්න බෑ. ඒ ආධ්‍යාත්මික සම්ප්‍රදාය ගැන දැනීමක් නැතුව. ඒක එක දෙයක්. එතනින් ඔවුන් කැඳවනවා සමහරවිට අර වගේ චරිත, අර වගේ දේවල් සිද්ධි නැවත නැවත කැඳවන බවක් තියෙනවා. ඒ ඒවා කැඳවන්නේ අත් වශයෙන් තියෙන කතිකාවන්ට සමහරට ඝර්ෂණය වෙමින් ඉරේම ඒක අත් වශයෙන් පල්ලියටත් ඉරේම යමින් තියෙනවා. මේක තමයි ඒක තමයි. ඒක තමයි වැඩේ. දැන් අත් වශයෙන් ටෝල්ස්ටොයිත් එක කරලා තියෙනවා. ඒගොල්ලෝ සමහරට හඳුන්වනවා අනාකිස්ට් ක්‍රිස්තියන්ස්ලා කියලා කියන්නේ ඒකේ ඉස්සෙම රාමුකට දාන්න බැරි අය. ඒගොල්ලෝ සම්පූර්ණ කැරලිකාරවම ඉන්නේ ගැඹුරු ආධ්‍යාත්මික <laughs> සම්ප්‍රදාය ඇතුළේ ඉන්නේ. ඒතකොට ඒක හරිය මම දැන් තියෙන්නේ අපිටත් වෙලා තියෙන ඔබ කියන ප්‍රශ්නේ ඒකයි අපි නැවත මේගොල්ලෝ කැඳවලා තියෙනවා කැඳවලා තියෙන අපේ පුංචි කුටි වලට මිස අපි ඒගොල්ලන්ගේ මහා අවකාශයට යන්න උත්සාහ කරලා නැහැ නේද අපි මේ අපේ පොඩි කැලලට දාගන්න බලනවා බලන්නේ අනිත් දැන් මේ තාක් අපිට කියා දුන්නේ මේ චරිතය ගැන මෙහෙම නම් කෝරුට ගණනාවක් කියන්නේ වසර 10000ක් වෙන්න පුළුවන් චරිතය අපිට අඳුන්ලා දීලා තියෙන්නේ ඒ එකම ආකාරයකින් ඔව් නේ ඒක අපිට ඒක කර දැන් ඔක මගේ පොඩි අධ්‍යයන දෙයක් මොකද අපි පැරණි සාහිත්‍ය අපි නැවත නැවත කියෝමින් එන එකක් තියෙනවානේ එනකොට බොහෝ වෙලාවට වෙලා තියෙනවා විශේෂයෙන් ওই දහම් සාහිත්‍යයට ඒ යුගවල සීමාව ඇතුලේ සමහරට රාජාණ්ඩුව වැඩවසම් ඒ කාචය ඇතුලින් මේක දැකලා ඒක නැවත අර්ථකථනය කරනවා. ඒතර අපිට ඇවිල්ලා තියෙන විශේෂයෙන් කුරුණෑගල ඉඳලා හැම වෙන ජාතක කතා සාහිත්‍ය මහඳුරම දන්නවා. අතිශයින්ම අනිත් පැත්තට පෙරලි ගැන තිබිච්ච දේ ඒ තිබිච්ච අර විමුක්තදායි ගුණේ සම්පූර්ණයෙන් නැති වෙලා ඉන්නේ සම්පූර්ණයෙන් අනිත් පැත්තටම පෙරලලා තියෙනවා. ඉතින් අපිට නැවත සිද්ධ වෙනවා මේක පාදලා හොයාගන්න. විශේෂයෙන් දැන් අතීතයේ අතීත කතනේ පමණක් නෙවෙයි. මේ අතීතයේ මේ චරිතය ආශ්‍රයෙන් අපට වර්තමාන වර්තමානිකත්වයනේ අතීතයේ වර්තමානිකත්වය සොයාගන්න. ඔව් සමීකන ඔය එළියක් එහෙ ඉඳලා මෙහාට ගේන්නවා. මෙහෙට ගේන්න. මම හිතන්නේ එතකොට ඒක තුන් කලටම පොදු සත්‍යයක් මත කරගන්න අපිට පුළුවන්. යම් කිසි ආලෝක ගණිකාවක් ඒ චරිතය ආශ්‍රේ. දැන් බුදුන් වහන්සේ පිළිබඳ විවිධාකාර වර්ණන සිද්ධ වෙලා තියෙනවා හඳුන්වා දීම් සිද්ධ වෙලා තියෙනවා. දැන් ආර්යවංශරණීයත කවියා වර්තමානයට ගේන්නේ බුදුන් වහන්සේගේ චරිතය මෙන්න මේ විදිහට. අපි ඒක විමසලා බලමු මේ රලෙන් රල කියන කෘතිය. සිතර බුදුන් ගකි කියන පුදා කවිය. දුටු දුටු සියලු බුදුරු උගුල්ලා දමා සිටින්. හරිමි කවුළු සියල්ල නිදහස් සුළඟට පැමිණෙන්නට. එල්ලා අලුත් කැමසයක් කියවා නැවත දම්සක් සුතුර ගත් විට පින්සල අතට මට පෙනේ Taman ඉඳ හිට යන්නේ නැහැ. හිරු රැසින් ගිනිගත් මඟ දිගේ ගයාවේ සිට යොදුන් 18ක් පාගමනින් නවතිමි යලි නැගිටිමි එක සිතින් තිර අධිතනින් ඉදිරියටම ඇවිද එම කුඩා මිනිස් රුවක් එන මේ විදිහට මම හිතනවා දැන් කවියයි ස්වභාවයම මේ වචන වලින් තමුන්ගේ කවියට කවි සංගවිතු වර්ථය මතු කරන්නේ නැහැනේ. ඉතින් එතෙන්ද බුදුන් වහන්සේ මොනතරම් වෙහෙසකින් පාගමන යෙදෙන්නේ මේ ධර්ම ප්‍රචාර ධර්ම චාරිකාවේ යෙදෙන්න ඇද්ද? ඒක මොනතරම් දුෂ්කර කාර්යයක්ද? දැන් මේක මේ මගින් උන්වහන්සේගේ උත්තර චරිතේ නැවත මතු කිරීමක් කරනවා. කියන ඇස් වශයෙන් අපි අපි දන්නවා වෙනත් මේ මූලාශ්‍ර ඔක්කොම හර නිරන්තරයෙන් ඇවිදලා තියනවා කියන එකද පාගමනින් යොදුන් විශාල ප්‍රමාණයක් තරණය කරපු කියන අපිට මේ මුළු සිතියම දිහා බලද්දි පේනවා කියන විශ්වාස කරන්න බැරි තරම් මේ උන්වහන්සේ ඇවිදලා තියෙනවා. අවසාන උන්වහන්සේගේ පරිණිරවාණ කිට් වෙලාතර ආනන්දට කියනවා නේද මගේ මේ ශරීරය දැන් ඉස්සර තරුණ කාලේ මුව මුවෙක්ගේ ගාත්‍රා වගේ තිබුණා දැන් ඒ ඔක්කොම රාගී රාගී කියලා ආනන්ද හැමදුරන් සීපත් කරපේකත් හොඳයි නේ ඊළඟට මේ ආනන්ද කියන මේ චරිතය ආනන්ද ස්වාමීන් වහන්සේගේ චරිතය යම් කිසි ආකාරයෙන් අපට වෙනස් ආකාරයකින් බලන්න බැරිද? වර්තමානයේට උන්වහන්සේගේ චරිත ආශ්‍රයෙන් යම් කිසි ආලෝකයක් ලබා ගන්න පුළුවන්ද කියන සෙවීම මේවා මට විතරක් නෙවෙයි. අපි නිර්මාපකයන් කාටත් වඩා පැනලා කටයුතු මෙතෙන්දී මට මතක් වෙනවා මහපරිණාම සූත්‍රයේදී කියනෝනේ ආනන්ද වේසාලිය රමණීයයි මේ උදේන චෛත්‍ය රමණීයයි කියලා අඟවලා අවසානයේ කියනවා මේ මේ මුළු ආයු කාලයම වැඩ සිටින්න පුළුවන් කියන ඇඟරීම කරනවා. ආ තුන් වරක් කරනවා. සතර ඉද්ධිපාද වඩාපු කෙනෙකුට පුළුවන් තව ඉන්න පුළුවන් කල්පයක්. ඒ කියන්නේ අවුරුදු 100ක් වමන තව ඉන්න පුළුවන් කියන ඇඟරීම තුන් වරක් කරනවා. පාරිසරික වර්ණනයත් උන්වහන්සේ කරමින් තමයි ඒක කරන්නේ. ආනන්ද හඳුරට මේක වටහා ගන්න බැරි වෙනවා. මොකක් හරි වෙනවා. <laughs> මොකක් හරි වෙනවා. ඒක පැහැදිලි කරගෙන තියෙනවා නමුත් උන්වහන්සේට ඒක එහෙම අමාරුයි. ඉතින් අවසානයේ ආවි සංස්කාරය හැරීමෙන් පස්සේ තමයි උන්වහන්සේට ආයාචනා කරන්න සිද්ධ වෙන්නේ. ඔබ වහන්සේ තවත් නියම නිසියාව කාලෙම ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඉදිරිය වර්ෂ 100ක් ජීවත් වෙන්න කියලා ආයෝජනා කරනවා. එතකොට ඔබ කලේ එනොත් නොසැලකීම. ඒ කියන්නේ නොසැලකීමක් හැටියට උන්වහන්සේට වරද ආරෝපණය කරනවා දෙන්නේ. ඔබ වැරදක් කළා මෙතෙන්ද කියලා. ඔව්. මෙහෙම ඇඟලීම් කරද්දිත් දැන් ඒකට බුදු කෙනෙක් නැවත වරක් කැමති වෙන්නේ නැහැ ඔය ආයතනේ බාර ගන්න. ඉතින් මේ අවස්ථාවේ ආනන්ද හැමදුරන්ට කුමක්ද කියන්න තියෙන්නේ කියන එක සංගවිච්ච කාරණයක්. අපි දන්නේ නැති දේ. ඒක දන්නේ නැති කාරණා. උන්වහන්සේ කුමක් කියන්නේ නැද්ද කියලා මම අපි ඒක හමු. ඉතින් මම ඒක පොඩ්ඩක් කියන්නම්. එතනම ඔබ ප්‍රමා ප්‍රමාද වුණා කියලා බුදුන් වහන්සේ කියන්නේ. තමයි මගේ නිර්මාණයේ මාතෘකාව පමා වූයේනේ ස්වාමිනී. කෝටාගාර ශාලාව හාත්පස හමායන සිහිලම්බ පවන වූ අද දැනෙමට කිහිරඟුරු සෙයින් ගිනියම්ම කෑල කිනිහිරි වකුල වනජ කුසුම් මැලවි පිටි විසිරී සුලං දහරට නතුව මඳ කලක් සුපිපි සිරසින් සිහිල්දී රොම්ගෙන නැගි ලැහත් අතු ඉදල්පා අහසට අවනත්ව යන දසන මිස මඳ කලකින්ම උජු කයින් පිරිහි දුල් net අවපැහැව පිපා වෙර සිඳී ගොස් සම්සුන් ගමනෙහිම යලි වහ වෙහෙස පත්වන බුදු සව් පිරිස් මිස කප්කල් දිල් පවත නොදතිමි එහෙන් ලෝට අනුකම්පා පිණිස සම්බුදුහු මුළු ආයු කාලයේම වැඩ සිටිත්වයි අයද සිටිනට පමා වූයේ සීත වනයේ සප්ප සොම්ඩික බෑවුමේ වේලු වනයේ මුනි රජුන් හා සරු සැඳැවල හත්පස පතන සඳ පහනේ කාන්තිය උකහ රැගෙන එසම ගිලෙන තුහින නිතර මාදුට දසුනකි තථාගත සිරුරද ඉබඳුයි කල්පිය පැවසූහ සුගතින ඉදින් තව කල්පයක් වැඩ සිටින්නයි අයදින නෝන මන්දවි පමා වූ හිමි ස්වාමී ඒක හරිම මේ මේ මේ වගේ කාලේ ගිහිල්ලා ශරීරය බිඳිලා එතන ආයේ ඇත්තටම බැහැයි වගේත් එකක් තියෙනවා නේද පවාහුණා දන්නේ කෙරෙන්න හිතෙන්නේ නැති දෙයක් අනේ මොකද මේ මදෑ දැන් ඉතින් මේද සත්‍ය එකයි <laughs> මදේද වහන්සේ දැන් කරා වගේ එකක් තියෙනවා නේද මෙච්චර ඇවිදිමින් අනිත්‍ය ධර්මතා ඉතින් ඒක ඒක ඉතින් කල්පනා කරන්න බොහොම ඉතින් ඉතින් අද මම කැමති මේ අලුත් නිර්මාණ කරවෙකුගේ නිර්මාණයක් මේ කාරණේ සම්බන්ධයෙන්ම මේ භාවිත කරන්නේ. මේ චින්තක සමන් හේරත් අලුත් කවි. අලුත් කවි. මම හිතන මොහොත තාම අවුරුදු 30ක්වත් නැහැ. වෙහි වැටෙන දවස් මේ ඉපෙරදා නිකුත් කරන කෘතිය. මොහොත මෙන්න මෙහෙම කියන මේ කවි යටින් මෙහෙම දාලා තියෙනවා. ජනශ්‍රති පරිශ්‍රක මාමිනියාව ඊළඟසිංහ මහතා ස්වර්ණමාලි දේවංගන පිළිබඳ නව අදහසක් ඉදිරිපත් කර ඇත. එනම් අනුරාධපුරයේ ගොඩනගන ලද පණ්ඩුකාභය රජසමී නගරේ පිරිසිදු කළ කසල ශෝධකයන් නැත්නම් ගාඩි මිනිසුන් නතර කොට තබන ලද්දේ රුවන්වැලිසෑය දිකල ප්‍රදේශයේ බවත් ස්වර්ණමාලි නම් කාන්තාව එම ගාඩි මිනිසුන්ගේ ප්‍රධානියා බවත් මේක කවියට පිටිවහලක් කරගෙන තියෙනවා ඔහු ස්වර්ණමාලේ නික්ම යා යුතුය අප. හමුවිය අවසන ගැමුණුට දෙවන පැතිස් මුත්තා තබුරන්පත් ද්‍රෝණයක් ධාතුන් තැන්පත් මහාසයක වගතුව ස්වර්ණමාලේ නික්ම යා යුතුය අප හැරපියා මේ මුහමාට නිවහන ගාඩි නැස්සිය සමහර කඹුර කඹුරා එකල ලැබුණු නිජදීම නැකී ගියදා මහස්සායට අපේ නම්ගම් කොමටද? පෙනේ කුරුල්ලන් ගැවසෙන, පිනි බිඳින් බිඳ වැහෙන, රජම් දැසින් සංගවන, තුරු නවාතන් තිබුණද? මෙයි සියවස් කාලයක් අපට වෙන්නු කෙන්දීම. මෙතෙක් ඉදිවු මන්දිර විහෙර දාගේ මණ්ඩප ගගනතේ හිඳ බැලු කල හැඳුනුවෙක් නැත තන තන කුඩා තෙත් නිසා හරි. චින්ත සමන්තිය. චින්ත සමන්තිය. ඔව්. ඔව් කවියේ එක ගත කරපු කාලයත් ඒ අනු ආශ්‍රය ප්‍රදේශත් ඒ ඉතාලම මට හිතනවා ඕවර අතීත තතු වර්තමාන තත්ත්වයකට ගේන්න ඕක ඇත්තටම මේ නන්දන්ට මතක ඇති මගේ නාට්‍ය පොතක් තියෙන රත්නවල්ලි මේ තරුණයා පොඩ්ඩක් හෙව්වනම් ස්වර්ණමාලිකෙන් නම දාන්නේ නැහැ ඒක ඇත්ත වශයෙන් පහුගිය අවුරුදු 150 විතර දකුණේ පඬිවරු හදපු නමක් සංස්කෘත භාෂාවට දාලා පුරාණ ඔය කියන ගාඩියත්තන්ගේ නම ඒ වහරට අනුව තරුණ කියන ජනතාවගේ වහ කටවහරේ තියෙන රත්න රුවන් වැලිසෑය කියලා කවුරුත් අනුරාධපුරේ ස්වර්ණමාලි චෛත්‍ය කියලා ඔකට කියන්නේ. ඔබ ලකුණ එකක් තමයි කියන්න පටන් ගත්තේ පසු කාලේ ඔය බ්‍රිතාන්‍ය කාලේ අග වාගේ. රුවන් වැලිසෑය කියලා කියන්නේ. ඉතින් රුවන් වැලිසෑයේ මුල් මේ ඒකේ ප්‍රාකාරය තමයි රත්නවල්ලි. ඒකේ කියන්නේ පැරණි ගාඩි භාෂාවට සම්බන්ධ දෙයක් වෙන්න ඕන. ඉතින් ඒ කතාව තියෙන අපිට පස්සේ මම හිතන්නේ ලොකු ලොකු ඓතිහාසික මොහොතක් කියදක් මේ මේ මේ ජනතාවට අත් වශයෙන් අර ඒ පරණ පුරාණෝකයේ තියෙන ඒ దేవතා විනත් කියන කතාවෙත් තියෙන ගහින් බැහැලා යන්න උනා. ඒ ඒ සමාජයටත් ගහින් බහින්න උනා. මේ සයත් එක්ක. මේ මම කැමති අපිට වෙලාවක් තියෙනවා නම් ඔබත් සමග මේ ඊයේ පෙරද කොවිඩ් දවස්වල ලියපු කවියක් නන්දන බෙදා ගන්න. මේක මේ මම ලියලා කියලා තියෙන්නේ මම දන්නේ නැහැ මේ කවිය සම්පූර්ණ පරිබහදු නොවිලා වෙන්න පුළුවන්. නමුත් මේ කතන්දර මැද්දේ මට හිතෙනවා කිව්වොත් හොඳයි කියලා. අම්බලමක තිබිලා හම්බෙච්ච කවියක්. අම්බලමක ලියාසුබු කවියක් කියලා මේකේ නම. මෙහෙමයි කවිය. මේ අම්බලමේ තිබිලා හම්බෙච්ච කවිය. මෙහෙමයි. සංසාර සර්පිල පතේ එකම වටයක නොකර නොකර කිමි ඉතින් උඩුදිග නිවහන දෙස් නෙත්‍යමා එවිද යන්නේ මෙහෙම හිමින් මහා හදිසියකුත් නැහැ තමා අවට දිවිතතු ගැන විපරමින් දෙමින් ඵල ඇති රුකක් මෙන් රකුස් ගිනි තැවුලින් ගම්දන මුවා කරමින් තෙල් ගල්වා පිරිමදිමින් දෙපා ගිම්නිවන සඳ තනිපාඩුවේ අම්බලමක මග තරු පිපෙන වෙලාවේ කොඳුරයි වෙහෙසටපත් යමෙක් ඇති දැන් නැවිද්දා ගියොත් එල්ලෙමගෙන හොඳා ඒත් ඊළඟ ඇසිල්ලේ ඇතුළු ගැබකින් පුලිඟුවක් ඇවිල්ලේ පෙර මේ මගම ඇවිද ගිය දහසන් බෝසතුන් බලන්නාමින් හැරි රැය ගෙවන මදේශ මන්සලේ විනිවිද ගොම්මන් ආඳුර ගලායි එවිට සමහ පබසර ආසිරි සුවකාරක බෙහෙදක සිහිල හදවටා තැවරේ ඒ වෙලේ ඔවුන්ට හිසනමා බැතින් තව ගව්වක් දෙකක් ගම් දනව් මැද හැවිදින්ට සිතා ගනිමි හිදින් පෙරදිග ගමන් තරුව සුදිලේ පිපාසය නිවි ඇත එහෙත් මේ දියවිත මිහිරි තමයි මේක මම හිතන්නේ මේ නන්දනේ මේ ආපු ගමනත් එක ඉඳලා හිටලා වෙහෙස දැනෙනව නේද ඔබට? ඇති කියලාත් හිතනවා නේද? පැහැදිලිවම හිතනවා. ඒතකොට ඒත් හැබැයි අපි වෙන විදිහකට යන්න කල්පනා කරනවා. අනේ අපි මොනවාද පොඩි වෙනසක් අත්පත් කරගන්න ටිකක් නිදාසෙත් ඉඳලා. ඔව් නම් කියනවා අපි කොහොම හරි අර නැවත ගොඩනගාගෙන යනවා. ඒ මං හිතුවා අපිට වඩා බොහොම වෙන ඉහළ පාරක ගිය කෙනෙක් මෙහෙම හිතන්න ඇතිදෝ කියලා වෙහෙසටපත් කෙනෙක්. දියබින් අවසානෙම කියන්නේ. ඔව් ඒක තියෙන්නේ තියෙන්නේ මේ පෙරදිග ගමන් කරුව සුදිලේ සම පැහැදිලි. පිපාසයේ නිවි ඇත. ඒත් මේ දිය විත මිහිරි. අන්න ඒක තමයි නැවත අපට අනුප්‍රාණයක් සැපයක් ඔක්කොම ඇති තමයි පිපාසත් නේලා නමුත් මේ දේවිත මිහිරියගෙන අපි ආව නැවත අපි ඉතින් අපි ගමනට අපි ගමනට යම් කිසි අනුප්‍රාණයක් සැපයන අපේම ජීවිතේ නේද අපි තවම හරි සඳන අපිට යමක් අපි මේ මට මතකයි අර මහ මුගලන් තරුණන්ට කියලා කවියක් ඔව් ඔව් හරි වංශානේරයන් ඔව් ඔව් ඒ කියන්නේ ඔබ නිල්වන්න කියන්නේ මූණිච්චාවට. ඔබ කළුම කළු එකක්. හොන් ඇවිදලා ඇවිදලා ඔබට හිමි වුණේ වමද? ඔව්. හොරුන් තඩි බෑවෙත් ඔබට අවසන්. ඔව් ඒක. ඔව් මම හිතන්නේ ඒ නිසා වෙන්නේ මම වඳින්නේ ඔබට. අන්න ඒ වගේ නිවැරදිම වචන නොවුණත් ඔව් නේ මං කියන්නේ ඒක තමයි අදහස නේ අදහස ඒක තමයි මේ මුගලන් හතේරුම් කෑයි මේ මුගලන් හාමුදුරන්ගේ ඒ කළු භාවයේ සම්බන්ධ ප්‍රබල විමර්ශනයක් කරන කුඩා කවක් ඔව් ඒකට මේ කවිය මම හිතන්නේ උත්සාහ දරන්නේ මේ වර්ණය සම්බන්ධ කතාව. ඔබ නේ ඔබ අර කියපු ඒකේ අර තව අර අපි මුල් සාකච්ඡාවේ ආපු අර පෙර චරිත නැවත අපි කැඳද්දී අපි අර තියෙන මේ වහලා තියෙන සලු පිළිවිලින් ගලවලා නැවත කැන්දීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මම හිතන්නේ ඒකත් ඒකත් දැන් අපි අත් වශයෙන් රණවීර කවියා ටිකක් ඒ වගේ වැඩක් කරන්නේ. ඔඩොක් කියන්නේ හොඳටම මතක් වුණා මම මේ ඊයේ පෙරේදත් මම කියවමින් හිටපු දීර්ඝ පරිශනාත්මක ලිපියක සහ ඒ වගේ මේ නිර්මාණාධ්‍යයනය පවතින ජේස් වහන්සේ ගැන. ජේසුස්වහන්සේ සම්පූර්ණයෙන් බටහිර සමහරට ඇමරිකානු සුදු මිනිස්සෙක් කරලා තියෙන්නේ මේ මුළු පවුලම මේ මේ මේවි මව මරියමව මේ කරලා ඒක සම්පූර්ණ මේ ප්‍රභූ සුදු මට ඇමරිකානු මිනිසෙක් බවටම පත් කරලා ජේසුස් වහන්සේ. නමුත් ජේසුස් වහන්සේ කළු පාට මිනිසෙක් පලස්තීනුවෙක් ඒ ඒ පැරණි නැත්නම් බිමට දාලා හිටපු සමාජයෙන් කෙනෙක් වගේ කරුණු දැන් තමයි මේ දැන් නෙමෙයි ඒකට කාලයක් පරිශනාත්මක දෙන දෙයක්. ඒක වහපු ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේගේ ඇත්ත Uh, මේ පැරණි ඒ ඒ විඳපු දුක ගැටලු ගිය පාර uh, සහ උන්වහන්සේගේ මම පිළිබඳ තියෙන uh, මුළු කතන්දරය ඒ සම්පූර්ණයෙන් වැහිච්ච දැක්කත් වශයෙන් මේ දරුවෝ දඩයම් කරන වෙලාවක මේ හීබ්‍රු රජුරු මවට සිද්ධ වෙන තමන්ගේ පුඩා දරුවා අරගෙන මේ පැනලා යන්න ඒ දරුවා බේර ගන්න. ඉතින් ඒ වගේ මේ කතන්දරයක් තියෙන්නේ ජේසුස්වහන්සේ කතන්දරේ. ඉතින් නැවත උන්වහන්සේ නැවත කැඳවනවා කියලා කියන්නේ අපේ අර කොහොම වහලා තියෙන රාමු කඩලා ඒ ඒ මහා පුරුෂයාව ඒ මහා අර බැලුවම කිසිම එහෙම පේන්නේ නැති. නමුත් මේ මහත්ය කැඳවීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක මම හිතන්නේ යුරෝපයේ හොඳින් තම මනරම් විදියට සිද්ධ වෙනවා. කවියෝ ඒ වැඩේ කරනවා. ඉතින් අපිට අපේ අපේ අවිනව නිර්මාණකරුවන්ට මේක හොඳ යම්කිසි අභියෝගයකුත් තියෙනවා සෙවීමට සෙවීමට තියෙනවා මොකද නිතරම අතපත ගන්න මේ මේ සීමාවෙන් මිදලා කිසියම් අතීත අනුභව සම්පන්න චරිතයක් මගින් ඒ චරිතය වර්තමානයේ කැඳවීම නිසා නව ආලෝකයක් උත්පාදනය කිරීමනේ කාව්‍යාර්ථයක් මේ අර්ථයෙන්ම තමයි තාලපුට හිමියන්ගේ චරිතය ලබා ගත්තේ මොකද තාලපුට හිමියන්ගේ විශේෂත්වය තියෙන්නේ මම දකින විදිහට මේ උන්වහන්සේ මේ ශරීරයේ සිරුර පිළිකුල්ලි කියලා මේ සිරුරට නිගා කළේ නැහැ. මේ සිරුර මම හිතනවා අර අපි කල්පනා කරනවාගේ පරිණාම ධර්මයේ උතුම්ම තැන. අන්න ඒ වගේ අදහසක් තාලපටේම යන ළඟත් තියෙනවා. මොකද සම්පූර්ණයෙන්ම මේ ස්වභාවය එක්ක ගත කරන්නේ. එතකොට කැලේ හුඟක් කරනට වන ආරණ්‍ය වල උන්වහන්සේ අන්න හරි. ඒතකොට මේ ලැබුණු දීපලයේ ස්වභාවයත් සමගම ගලප්පලා එමගින් ලබාපු විමුක්ති සුඛය තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මම මේ කවිය කියවමු. අලුත් වැසිදෙන් සේදුණු ගිරි ලැහැබ්බල සරණ නිල් පිල් බරින් විසිතුරු ජල සෙළු දරන මොනරුණගේ පසිරේ නොලි ඇලුණු මල් පිපි වැනි කිය වනගතේ වෙහි බලා පැහැ දුටු මේ කුළු යතුණු පවුරක සේරි මූපත කුසේ වැටුණු. එකොළොස් කිනි නැගෙන දෙඳෙන ලෙඩ කූඩුවකි පූජා වැකරගත් මේ සිරුර කියා කරනා නිගා හැර බැහැරට ලැබූ මුළු දිවි ඵලය චිකාරාවෙන් පිබිදෙව් තාලපුට හිමි සිරිත කියවි කවර සතුටක් සිනාවක් දෙයි සුගතිඳු ඈත සිට විමසත වනගලේ කුළු අතර පැතිරි ඝන තිමිර ඇසුරෙහිම ප්‍රදීපේ ස්වයමිනි මේ අප මුදුනටම කැඳවයි නවදීන් පෙනුණු සිවුර ඇති එහෙම ඒ ඔබේ ක්ෂණඥාම සංග්‍රහය කවියක් මට හොඳට මතකයි කවිය තාලපට පිළිබඳ කවිය. නන්දන වීරසිංහ මිතුරාණෙනි අද අපේ කාලය අවසන්. නමුත් මේ අවසාන කවියටත් අපි බොහොම ස්තුතිවන්ත වෙමින් අද අපිට තාක්ෂණික සහයෝගය ලබා දුන්න මලින්ත දේශප්‍රිය අපි ඔබට ස්තුතිවන්ත වෙමින් අපි ආයුබෝවන් කියමු අපේ හිත මිතුරන්ට. ආයුබෝවන්. ආයුබෝවන්. හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන